ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සසර පැවැත්ම ගැන මේ ප්‍රශ්නය භවයෙන් භවයට යන ආඥාවක් තියනවාද ඒ ආඥය හරි ඒ වගේ වෙනත් යම් කිසි ස්වභාවයක් නිසා මිසක්සා මේ ඊළඟ භවයකදී ප්‍රතිඵල ලබන්නේ මේ භවයේදී කරපු දේවල ප්‍රතිඵල නම් යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඒක ආත්මවාදයටත් නොඇති අනාත්මවාදයක් ගැන කියා දෙන්නට කියලා මේ මම ඉල්ලා සිටිනවා. ප්‍රශ්න කාටත් පැහැදිලි ඇති. භවයෙන් භවයටම සත්‍යයක් ඉන්නාද? එමනම් ආත්මවාදයට ගැලෙනවා. එහෙම නැත්නම් සත්‍යයක් නැද්ද? සත්‍යයක් නැති බව කොහොමද තේරුම් ගන්න කියන එකයි මේ ප්‍රශ්නේ අදහස. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කොටස් දෙකකට අයිති. දුවේ සච්ඡානි අක්ඛාති සම්බුද්ධෝ වද සංවරෝ සම්මුතින් පරමත්තං තේ සතියං නූපලබ්බති මේක තේරුම. සරුවඥන් වහන්සේ දෙසූ සත්‍ය දෙකක් තියෙනවා. සම්මුතියයි පරමාර්ථයයි. ඊට වඩා එකක් නැහැ. සංකේත වචනං සත්‍යං ලෝක සම්මුති කාරණා පරමස්ස වචනං සච්ඡං ධම්මානං භූතකාරණා ලෝකයා පනවා ගත්ත නිසා සම්මුතියක් සත්‍යයක් ලෝකයා භාවිතා කරන සම්මුතිය සත්‍යයක් ලෝකයා සම්මත කරගත්ත නිසා පරමාර්ථ ධර්මයේ සත්‍යය ධර්ම ස්වභාවය विद्यමානව ඇති නිසා ධර්ම ස්වභාවයක් ඇති නිසා සත්මා වෝහාර කුසලස්ස මේ ගාථාවේ කියවෙනවා දේශනාවේ දක්ෂ වූ සරුවක්ඥන් වහන්සේ සම්මුතිය කතා කිරීම මුසාවක් නොවේ කියලා. ලෝකයා පිළිගත්ත ලෝකයා භාවිතා කරන වශයෙන් සම්මුතියෙන් කතා කිරීම බොරුවක් නෙමෙයි. මුසාවාදෝ නරූහති. මුසාවාදයට වැටෙන්නේ නැහැ. දැන් අපි සලකා බලමු සෑම දෙයකම තියෙන මේ දෙක. සම්මුතිය පරමාර්ථ. දැන් අපි මේ වීදුරුව කියලා ගමු. මේ වීදුරුවට අපි කියනවා වීදුරුව කියලා. මේක ලෝක සම්මුතිය. ඒක එක භාෂාවෙන් මේකට නම් තියෙනවා. ඒ හැම භාෂාවකම පාවිච්චි කරන්නේ නම. ඒක සම්මුතිය. ඒ සම්මුතිය ඇතුලේ තියෙනවා පරමා ධර්ම 8ක්. මේ විදුලියේ තියෙනවා කඩ ගතිය පතරී ධාතුව. විදුලියේ තියෙනවා ඒවා එකතු වීම ඒකාබද්ධ ගතිය ආපෝ ධාතුව. විදුලියේ තියෙනවා සීතල හෝ උණුසුම තේජෝ ධාතුව. විදුලියේ තියෙනවා සෙලවෙන බව වායෝ ධාතුව. විදුලියේ තියෙනවා ඇහැට ලක්ෂණ අරමුණ වර්ණය රූප ධාතුව රූපය සීදුවේ තියෙන ආග්‍රහණය වෙන ගඳ සුවඳ ගන්ධය ගන්ධ රූපේ වීදුරියේ තියෙන රසයක් රස රූපේ වීදුරියේ තියෙන රූප උපදවන ඕජා ශක්තිය ඒකට කියන ආහාර රූපේ මෙන්න මේ අට තමයි වීදුරුවේ තියෙන සම්මුතිය ඇතුලේ තියෙන්නේ එතකොට අපි වීදුරුව කියලා ගත්තොත් ඒ වචනය අසංකතයි අසංකත කියන්නේ හේතුයෙන් හටගත් එකක් නෙවෙයි. කවුරු කෝටි ගාණක් ගියා සියදුරේ නම දීදුරුවමයි. නමුත් ඒක ඇතුලේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, කෝජා කියන මේ අට දෙනා ක්ෂණයක් පාසාම චිත්තක්ෂණ 17න් 17ට උපදිනවා බිඳෙනවා. මේ වේගවත්කම නිසා අපට එකක් වගේ පේනවා. දැන් අපි වීදුරුව මෙහෙම අරගෙන අපි ගන්නවා. වීදුරුව ආව නෙමෙයි. වීදුරුවේ රූප කලාප පරම්පරාව ඉදිරියට පහළ වුණා. අයමත් කියනකොට වීදුරුවේ රූප පරම්පරාව ඉදිරියෙන් ඉදිරියට පහළ වෙච්ච එකයි සිදු වුණේ. එකක් නෙමෙයි. කිසිම රූපයකට කිසිම නාමයකට අවිදින්න බෑ නැත්නම් ඉදිරියට යන්න බෑ. ඒකට කියනවා දේශාන්තරෝත්පත්ති කියලා. ඉදිරියෙන් ඉදිරියට ඉපදීම තමයි අතක් කෙසෙව්වත්, පයක් කෙසෙව්වත් ඉදිරියට ගිය කඳ එහා මෙහා හැරෙව්වත් සිදුවෙන්නේ රූප කලාපයන් ඉදිරියට ඉදිරියට පහළ වීම. ඔය කප්පේ තේරුම් ගත්තාම දැන් මේ වීදුරුවට සම්බන්ධ රූප පරම්පරාවක් තියෙනවානේ. ඒ රූප පරම්පරාව මේ කෝපයට සංක්‍රමණය වෙන්නේ නැහැ. ඒකට මාරුවනේ නැහැ. ඒ වීදුරුව සම්බන්ධවම ඒ රූප පරම්පර ඉදිරියට යන්නේ. ඒ වගේ තමයි අපේ මේ ආත්ම භාවය. ආත්ම භාවය ඇති සම්මුතියෙන් කියනවා සත්‍යය, කුජලය, ස්ත්‍රිය, පුරුෂය, ළමයා, තරුණයා, මහල්ල වැඩිහිටියා, වයස්ගතය කොහොම අපි කියනවා. ඒ ඔක්කොම සම්මුති. අපේ ශරීරයේ හේසා, ලෝම, නඛා, දන්ත ඔක්කොම සම්මුති. අත, පාය, අංග, ඉස්ස මේ ඔක්කොම සම්මුති. ඒ ඔක්කොම විවහාර කරන වචන සම්මුති. ලෝකයා පනවගත්ත දේවල්. ඒ සම්මුතිය ඇතුලේ තියෙනවා වෙනස් නොවන පරමාර්ථ ධර්ම. කොටින් කියනොත් දෙකයි පැහැදිලි කරනකොට 5යි 12යි 18යි ඔය විදිහට ඈතට බෙදලා යනවා. දැන් අපි සලකා බලමු අපේ මේ ආත්ම භාවය නැත්නම් ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහකින් සම්පින්දණය වෙලා තියෙනවා. අපි ඇඟිලි පහක් කියන අත මිටි මෙලෙව්වොත් ඒකට අපි සිංහලෙන් මිට කියලා කියනවා. ඒක දිගෑරියොත් අපි කියන ඇඟිලි පහ කියලා. ඇඟිලි පහ ඇඟිලි පහ එකතු වෙනකොට ඒක මිටක්. ඒ වගේ තමයි මේ පහ එකතු වෙලා තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර විඥාන කියන පහ එකට සම්පින්දනය වෙලා යම්කිසි පැවැත්මකට සකස් වෙලා තියෙනවා. ඒ නිසා අපි ගන්නවා සත්‍යයේ පුද්ගලයේ ස්ත්‍රිය, පුරුෂයේ, ළමයේ, ලපටියේ, තරුණයේ වගේ නම් පාවිච්චි කරනවා. ඒකට දෙනු කියන්නේ සම්මුතිය. ඒ සම්මුතිය ඇතුලේ තියෙන මොනවද? රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක්. ඒ ගොඩ තමයි රාශි කියලා කියන රාශි අර්ථයෙන් ස්කන්ධ කියනවා. රූප ස්කන්ධ, ස්කන්ධ කියන රාශිය. ඒ අපි ජල රාශියක් වෙනද ජල ස්කන්ධ කියන්නේ. පස් ගොඩක් වෙන පස් ඛණ්ඩ කියන්නේ. වැලි ගොඩක් වෙන වැලි ඛණ්ඩ කියන්නේ රාශිය කියන එකයි. රස. ඒ වගේ රූප රාශියක් රූප ගොඩක් නිසා රූපස්කන්ධය කියනවා. වේදනා රාශියක් නිසා වේදනා ස්කන්ධය කියනවා. සංඥා කියන්නේ හැඳිනීම රාශියක් නිසා සංඥා ස්කන්ධය කියනවා. චේතනා ප්‍රධාන කොට ඇති සංස්කාර රාශියක් නිසා සංස්කාර ස්කන්ධය කියනවා. සිත් ගොඩක් නිසා සිත් රාශියක් නිසා විඥාන ස්කන්ධය කියනවා. ඒකෝට මේ පස් දෙනා එකතු වීමෙන් තමයි ලෝක සම්මුතිය කරගෙන තියෙන්නේ සත්‍යයේ පුද්ගලයේ ආත්මය කියලා. එතකොට එක එක සම්බුද්ධන් තිරිසන් සතුන් එක එක නම් තියෙන. ඉතින් සත්ත්ව පුද්ගල සංඥා අපි ගන්නවා. දෙවියන්, ලක්ෂ්මයන්, තිරිසතුන්, නිරිසතුන් ඔය වාගේ. එතකොට මෙහිදී දැන් මේ කියන ස්කන්ධ පහ සමද්දද ලබනකොට රූපයේ කියන එක කොටස් එක ශරීරයක තියෙන 27 බැගින්. එක ශරීරයක රූප කොටස් 27 බැගින් තියෙනවා. නාම ධර්ම ඔක්කොම සිත සිත වශයෙන් ගත්තොත් ලෝකයාගේ ඇතුලේ ලෝක සත්‍යයක තියෙන සිත් ඔක්කොම ගත්තොත් නම් 91ක් 89ක් ලෝකයේ පැති සිත් 81ක් එහි ඡායසික ධර්ම 51ක් තියෙනවා. දැන් මේවා එකට සම්බන්ධ වෙලා තියෙන යම් කිසි හේතුවක් උදයි. දැන් අපි මේ ආවාසය ගැන බැලුවා මේ ආවාසයේ දොර, ජනෙල්, බිත්ති මේවා සකස් වෙලා තියෙනවා. මක් නිසාද? හිතක් නිසා. මේක නිර්මාණය කරන නිර්මාතෘවරයාගේ සිත ඉස්සර මේක සැලැස්ම හදාගත්තා. හදාගෙන මේකට අවශ්‍ය දෑව එවාගේම ඇන වර්ග, යකඩ වර්ග ඔක්කොම જાති එක්කාසු කරලා තියෙන හිත නිසා. ඉතින් මේක සකස් කරලා බැලුවාම ත්‍රිමාස කීපයක් යනකොට මෙන්න ලස්සන ගොඩනැගිල්ලක්. එතකොට මේක ඉබේහටගත්ත නෙමෙයි දැන් මේකේ රූප කලාප ඔක්කොම හිතක් නිසා හටගත්තේ. මේවට කියන චිත්ත පස්සේ පුතු සමුත්ථාන කියලා. හිතක් ප්‍රත්‍ය කරගෙන සීතෝස්ම කියන දෙකට අයිති රූප කොටස් තමයි අපි මේ සකස් කරගෙන තියෙන්නේ. මේ ආවාසයේ විහාර මඳුර ඔයගේ හැම දෙයක්ම. එතකොට දැන් ඒ වාගේ අපි මේ පංචස්කන්ධය මේ කඳු පහ සකස් වෙලා තියෙන හේතුවකට මොකක්ද හේතුව? මෙන්න මේකයි හේතුව. අපි පෙර જાතියේදී අපි කියන්නේ සම්මුතියනේ සම්මුතියෙන්. අපි එන සම්මුතියෙන් ඕන මේක පරමාර්ථය හොරන්න. අපි පෙර જાතියේක වෙනස් කළා. ධනක් දුන්නා, සීලයක් රැක්කා, භාවනාවක් කළා, මොකක් හරි උසස් යහපතක් කළා. ඒ කටයුතු කරන් ඉස්සර අපේ සිතේ තිබුණා යම් කිසි පිළිගැනීමක්. ඒ මොනවාද? අපට මනුෂ්‍ය ලෝකයට යන්න නැත්නම් හොඳයි. සම්මුතියෙන් නිසානේ අපිට මනුෂ්‍ය ලෝකයට යන්න නැත්නම් හොඳයි. මනුෂ්‍ය ලෝකයේ කියන එක නැත්නම් අපිට ශ්‍රී ලංකාවේ උපදින්න නැත්නම් හොඳයි. දැන් අදක් හිතනවානේ අපිට මේ මනුෂ්‍ය ලෝක දැන් දුක දෙවලෝට යන්න ඕන කියලා හිතනවානේ. ඒ වගේ යම් කිසි තැනක් අපට අරමුණු වුණා. මනුෂ්‍ය ලෝකෙට ගියොත් හොඳයි. මනුෂ්‍ය ලෝකයේ කියන එක අනිත්‍ය බව දන්නේ නැහැ. දුක් බව දන්නේ නැහැ. අනස්ස බව දන්නේ නැහැ. නාම රූප ගොඩක් කියලා දන්නේ නැහැ. පංචස්කන්ධයක් කියලා දන්නේ නැහැ. ඒ වගේම ඒ නොදන්නාකම අවිද්‍යාව අන්න එක ප්‍රත්‍යය එක හේතුවක් ඊළඟට අපට ඕන වුණා මනුස්ස ලෝකය හොඳයි වාසනාවයි සපයි කියලා අන්න සංහාව ඊළඟට අපට ඒ අභ්‍යන්තරයේ ඇති වුණ අදහසක් අපට මනුෂ්‍ය ලෝකේම ඕනේ. ඒකම ඕනේ. අන්න උපාදාන. ඒකෝට අවිද්‍යාව, තණ්හා, උපාදාන. උපාදාන කියනකොට දෙකක් ඔතන තියෙනවා. තණ්හාවයි දික්කය කියලා දෙකක්. ඒතකොට දැන් ওই තුන් දෙනා කුසාසිතන මුලින් කුසාසිත මුලින් හෝ අදින් හෝ පහළ වෙන්න පුළුවන්. අපිට මේ කළ කුසල් දෙලින් මනුෂ්‍ය ලෝකේ යන්න ඕන, මනුෂ්‍ය ලෝක උපදින්න ඕන, අප ඕනකමින් මේ ගොඩක් හිතනවා නෙමෙයි. හිතට ඒක එනවා. හිතට ඒක එනකොට මනුස්ස ලෝකය මේ නාම රූප බව දන්නේ, අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දන්නේ, ස්කන්ධ බව දන්නේ, වෙනස් වෙන බව දන්නේ නැහැ. ඒ දඟන්නකම විද්‍යාව, ඒක හොඳයි කියලා හිතීම සංහාව, ඒකම ඕනේ කියලා ගැනීම දිට්ඨිය ඔය තුන හේතු කරගෙන අපි සිංකම කළා. ඒ සිංකම කරනකොට අපේ ඇති වුණා කුසල චේතනාව. ඒකට කියනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. අර තුنين ප්‍රධානී අවිද්‍යාව. ඒකට කියනවා චේතනාවට කියනවා සංඛාර කියලා. ඊළඟට කියනවා ඒ සංඛාර කියන චේතනාව සංයෙන් උපදිනව නෙමෙයි. ඒක පහළ වෙන්නේ චිත්තචෛතක 60ක් එක්ක. අපි සලකා බලමු සෝමනස්ස සහගත සිතක්. ඒ සිතේ ඥානයක් තිබුණා. ඥාන සම්ප්‍රයුක්ත හිතක් පහළ වුණා. ඒක තේනවා චිත්තචෛතක ධර්ම 34ක්. මොනවාද? කුසල ස්පර්ශය, කුසල වේදනාව, කුසල සංඥාව, කුසල චේතනාව, කුසල ඒකාග්‍රතාව, කුසල ජීවිතේන්ද්‍රිය, කුසල මානසිකාරය. ඔය හත තියෙනවා. කුසල විකාරකේ, කුසල විචාරේ, කුසල අධිමෝක්ෂයේ, කුසල වීරිය, කුසල ප්‍රීතිය, කුසල ඡන්දේ. ඔන්න 13ක්ම කියුණා. ඊළඟට තන තියෙනවා කුසල වශයෙන් සතිය, ශ්‍රද්ධාව තියෙනවා සතියේ තියෙනවා ඒ වගේම අලෝභයේ තියෙනවා අදෝෂයේ තියෙනවා චතර මධ්‍යස්ථතාව තියෙනවා ඒ වගේම හිරිය තියෙනවා උත්සප්පේ තියෙනවා මෙතන හතයි ඔතන කුසල වශයෙන් කාය පස්සද්ධියේ තියෙනවා කාය ලහොත් මේ චිත්ත පස්සද්ධියේ තියෙනවා කාය ලහොතා තියෙනවා චිත්ත ලහොතා තියෙනවා කාය මුදුතා තියෙනවා චිත්ත මුදුතා තියෙනවා කාය කම්මඤ්ඤතා තියෙනවා, චිත්ත කම්මඤ්ඤතා තියෙනවා, කායිජුකතා තියෙනවා, චිත්තජුකතා තියෙනවා. එතන කියන 12 7 19යි. 19යි 13යි 32යි. ඊළඟට ප්‍රඥාව තියෙනවා පඤ්චේන්ද්‍රිය 33යි. ඊළඟට සිතත් එක්ක 34යි. ඔය 34න් ප්‍රධාන වන චේතනාව. ඒක තමයි වෙන් කරලා කිව්වේ සංඛාරා කියලා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ ඒතන සනිකර චේතනාව. ඊළඟ චේතනාවත් එක් එකතු වෙච්ච ඉතිමේ සියල්ලම කියනවා කර්ම භවය කියලා. ඒකට කර්මය කියලා අපි කියනවා. ඒකෝර දැන් පස් දිනක් පූර්ව භවය අපට මේ කුසලයේ කිරීමේදී සහාය වුණා. අවිද්‍යාව, සංහාව, උපාදානය ඊළඟට සංඛාර කර්ම. ඔය පස් දෙනා අතුරෙන් මේ තුන් දෙනෙක් හිතේ පහළ වුණ මේ කුසාසිතේ නෙමෙයි කුසාසිතට ප්‍රත්‍ය වුණා. උපකාර වුණා. ඊළඟට කුසාසිතේ තියෙන්නේ සංඛාරයි කර්මයයි. එතකොට ඔය පස් දෙනා ඒ අපේ පූර්ව જાතියේදී කුසලයේ කනුවට සිද්ධ වෙලා තිබුණ අතර මරණාසන්න මොහොතේදී ඔන දැන් මෙතෙන්දි බොහෝම පැහැදිලි කරගන්න මතක තියාගන්න ඕන තැන. මරණාසන්න මොහොතේදී තවත් තවත් කර්ම කියන්නේ ඇති. කුසල කුසල කොමන තේනවා. මේකම අපට සිහි වුණා. මේ අපි කරගත්ත මනුෂ්‍ය ලෝක උපදින්න හේතු වෙන කුසලය සිහුනේ කොයි වෙලාවේද ඒක දින හතක් තරම් කාලෙ සිහි වෙන්න ඉඩ තියෙනවා ඒ කෙසේ එකක් මරණාසන්න මොහොතේදී චිත්තක්ෂණ 17කට කලින් චිත්තක්ෂණ කියන එක බොහෝම කෙටි වෙලාවයි කොච්චර කෙටි වෙලාවක්ද කියනවා නම් අසුරුසනක් ගන්න කෙටි කාලය තුළ සිත කෝටි ලක්ෂ වාරයක් උපදිනවා හිතන්නත් බෑනේ අසුරතන කියන්නේ ඇති කියලා තරම් කෙටි වෙලාවක්. අපි කියමු තත්පරයක් කියලා. තත්පරය තරම් කෙටි කාලය තුල සිත කෝටි ලක්ෂ වාරයක් උපදිනවා බිඳෙනවා. එහෙනම් චිත්තක්ෂණ 17ක් කියන්නේ කොච්චර කෙටි වෙලාවක්ද? තත්පරයකින් කෝටි ගාණකින් පස්සේ. එතකොට ඒ කෙටි වේලාව තුළ අපේ චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ඔය කියන අර චිත වැඩ කරන වස්තු රූප සහිත කර්මජ රූප ඉදීම නවතිනවා. එතෙක් තේලියට තේලියට රූප ඉදීපදී තිබුණේ. උපන්න රූප දැන් දෙවිගෙන යනවා. කෙලක් කෙලිවර වීමෙන් පහන නිවිගෙන යනවා වගේ. එතකොට මේ මොහොතේ අපේ අර කුසලයක් සිහිපත් වීමේ ජවන් සිත් කියලා සිත් පහක් පහළ වෙනවා. ඒකට කියනවා මරණාසන්න ජවන් සිත ජවන් වීසී කියලා. ජවන් සිත් පහකට වඩා වැඩ කරන කාලෙ මදි නිසා. ඒ මුලින් අගින් තව සිත් පහළ වෙනවනේ චිත්ත වීතියක. ඒ නිසා ජවන් සිත් පහක් පහළ වෙනකොට අර සමන් කරගත්ත මනෝ උපදින්න හේතු වෙන කුසලයක පාසම සිතට ආවා. බොහොම සුණින් සිතට එනවා. සමන් ඕනකමින් මේ කර්ම බලෙන් එක සිද්ධ වෙන්නේ. කර්ම බලෙන්. එතකොට දැන් එතන අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි ප්‍රත්‍ය කරගෙන කර්මයයි සංස්කාරයයි දෙක ඉදිරිපත් වෙච්ච මේ කුසලය අර සිතක අරමුණ වෙනවා. ඊට පස්සේ සදාදම්මන සිත් දෙකක් පහළලා භවංග ගත වෙලා සිත නිරුද්ධ වෙන්නත් පුළුවන් චුතිය. සමහර සදාදම්මන කියන සිත් දෙක නැතුව ජවනයේ කනතුරු භවංග වෙලා චුති සිත පහළ වෙන්නත් පුළුවන්. එසේ නැත්නම් ඒ සදාරම්මණක් නැතුව භාංග සිතුන් නැතුව ජවන් සිත් පස්වෙනි ජවන් හිතට අනතුරුව සිටෙන්නත් පුළුවන්. ඔය ක්‍රම තුනකින් කිපිචිත්තිය පහළ වෙනවා. ඒ කිපිචිත්තිය විපාක සිත. ඒක කුසල නෙමෙයි. ඒක අකුසල නෙමෙයි. එසේ නමුත් දැන් අපේ මුළු ජීවිතේ පුරාම කල්ප කෝටි ගණන් සංසාරයේ රැස් කරගත්ත සියලුම කර්ම ශක්තිය සීලෝම කර්ම ශක්තිය සිතින් සිතට සිතින් සිතට වැඩ කරා. සිතින් සිතට සිතින් සිතට මේ කර්ම ශක්තිය වැඩ කෙරේ. ඒ ඒ කර්ම සිද්ධ වෙන චිත්තචාසක ඒ ඒතන නිරුද්ධ වුණා. ඒක ශක්තිය ඊළඟ සිතට දීන තමයි නිරුද්ධ වෙන්නේ. ඒකට කවදාකවත් මේ කර්ම අතරමඟ නවතින්නේ නැහැ. සිතෙන් සිතට මේ කර්ම ශක්තිය උකට වෙන කර්ම ප්‍රත්‍ය උපනිශ්‍රයක් ප්‍රත්‍ය කියලා. ඒ කර්මයේ නැමැති උපකාරක ධර්මයයි ඒ පුරුදු කරපු දේ තමයි උපනිශ්‍රේ කියන්නේ. මේ දෙක දිගට සිටින් සිටට වැඩ කරනවා. එතකොට දැන් මේ සුතිචිත්තේට අර කල්ප කෝටි ගණන් ඈ සසර පටන් යන සීලෝම කර්ම ශක්ති ඔක්කොම එක එකේ තියෙනවා. එක් ආශ්‍රයයක නිකන් අර වාස ගැනීමක් කියලා අපි කියන්නේ. දැන් යම සුවඳ ගන්නනවා සුවඳ ගන්නවා වගේ තමයි ඒ සිතර කොහොම එකතු වෙනවා. දැන් අද කාලේ තියෙන බොහෝම සියුම් උපකරණ මේ මුළු තුන් පිටකයම එකට කවන්න පුළුවන් අර තියෙන ඩිස්කස් එක නේද? ඒ වාගේ. ඉතින් ඒ වාගේ තමයි මේ සිත. අර රූප ධර්මයන් මේ සිත කියන්නේ නාම ධර්මයක්. ඒකට ඉඩම අධිකමක් නැහැ. සියලුම චිත්තචෛතසික වල ශක්තිය සිතට එකතු වෙනවා. ඒකවත් ඒ චුතිචිත්තේ හිතින් අර සිතක තියෙන කොහොම ප්‍රතිශක්ති තියෙනවා. දැන් චුතිචිත්තේ උත්පාද වුණා, පිටි වුණා, බිඳනකොටම ඒ සිතේ තියෙනවා අනන්තර සමනන්තර අනන්ත රූප නිස්සරය නැස්ති විගත කියන මේ ශක්ති පහම තියෙනවා. ඒකම අර කර්ම ප්‍රත්‍ය උපනිශ්‍රය ප්‍රත්‍ය කියන එක ඒ උරුසුන් තියෙන බැවින් ඒ කර්මයේ අනුරූපව හරගත් මරණාසන්න පිහිවෙච්ච කර්මයේ අනුරූපව ඊළඟ භවයට ආකාර හතරෙන් එක් ආකාරයක උත්පත්තිය සිද්ධ වෙනවා. එතකොට මේ සිත දැන් අපි අර මහත්මයා කියපු හැටියට ජීවත් වෙන කාලෙත් සිතෙන් සිතට සිතෙන් සිතට ඉපදීපදී බිඳි බිඳි යනවා මිසක් වෙන කෙනෙකුත් නෙමෙයි ඒකක් නෙමෙයි. ඒ මුල් සිතක් නෙමෙයි ඊළඟට උපදින්නේ වෙන කෙනෙකුගේ හිතකුත් නෙමෙයි. ඒ චිත්ත පරම්පරාව කොහොම අර හේතු ප්‍රත්‍ය කියලා කියනවා අපි ඒකට කියනවා ප ဋ ාහන ප්‍රත්‍ය කියලා. සිතෙන් සිතට ප්‍රත්‍ය වෙන්නේ නැති. සිතෙන් සිතට ප්‍රත්‍ය වෙන්නේ තමයි මේ සිත් පරම්පරාවදී. ඒ වාගේ චුතිචිත්තේ කනතුරුව දැන් ඒ භවයට සම්බන්ධ වූ රූපකය එතන නිරුද්ධ වෙනවා. කර්මජ රූප නිරුද්ධ වුණා චිත්තසන 17කට ඉස්සෙල්ලා ඇති වෙච්ච ඒවාගේ චුතිචිත්තේ කන නිරුද්ධ වෙනවා. ඊළඟට ආහාරජ රූප චුතිචිත්තෙන් චිත්තක්ෂණ 17ක් ගෙතන නිරුද්ධ වෙනවා. ඒ වගේම චිත්තජ රූප ඒත් එහෙමයි. උසජ රූපකින් පරම්පරාව තියෙන අමෘත ශරීරයේ උතුජ රූප ඒක මේ කර්මයක සම්බන්ධයක් නැහැ. එතකොට දැන් ඒ රූප කයෙහි නවතිනවා නාම කයෙහි ශක්තිය. කර්ම ශක්තිය, උපනිශ්‍රේ ශක්තිය ඊළඟට පරිසංවිධාන තත්ත්වයටපත් වෙන මොකද්ද ප්‍රතිසන්දි කියන එකේ තේරුම වර්තමාන ජීවත්ව සිටේ භවයක් ඊළඟ භවයක් එක්ක එකතු කරන සිත කියන එක ප්‍රතිසන්දි කියන්නේ ප්‍රති කියන්නේ නැවත සන්දි කියන්නේ එකතු වෙනවා තවත් තියෙනවා ප්‍රතිසන්දි ප්‍රති කියන එකේ තවත් තේරුමක් තියෙනවා ප්‍රති උප්පන්න කියනවා වගේ ඒ තේරුම තමයි හේතුවට අනුව සම්දි වුණා හේතුවයි ඵලයයි ස්කන්ධ උනා. ඒකත් ප්‍රතිස්කන්ධි. මොකක්ද හේතුව? අර මුලින් කියපු අවිද්‍යාව, සංහා, උපාදාන, සංඛාර, කර්ම. ඔය කියන හේතු නිසා මේ භවයත් එක්ක මේ වර්තමානින් චුත වෙන භවයත් එක්ක ඊළඟ භවයක් සංදි වුණා. ඒක තමයි පටි සංදි. නැවත සංදි වීම කියන එකත් අදහස වෙන හේතුවට අනුව සංදි වීමත් පටි සංදි. එතකොට පටි සංදි කියනකොට ඇත්තටම පුජ්‍යලයේ ගිහින් උපන්නන මේ පුජ්‍යලයක් මෙතන නැති නිසා පරමාර්ථ වශයෙන් මෙතන පුජ්‍යලයේ නැහැ. චිත්තචෛතික පරම්පරාව. එනිසාද අටකතාවල දැක්වන නැචසෝ නැච අඤ්ඤෝ කියන වචනයක් නිවැරදි. නැචසෝ කියන්නේ මේ සම්මුති වශයෙන් පිළිච්ච සත්‍ය ඥානෙමි. රාගයේම සම්මුති වශයෙන් අන්තිමේ කුපන්නක් නෙමෙයි. පරමාර්ථ වශයෙන් චිත්තචෛතක පරම්පරාව හේතුඵල සම්බන්ධතාවයෙන් තවතැනක පහළ වුණා. ඒක නිසා මෙතන ගැනෙන්නේ නෙචසෝ නෙච අඤ්ඤෝ කියන සම්මුති වචනේ. පරමාර්ථ වශයෙන් කියනකොට හේතුවක ඵලයක් තවතැනක පහළ වුණා. එනිසා බුද්ධ වචනේ පුනරුත්පත්ති කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. පුනර්භවය කියන වචනේ පාවිච්චි වෙනවා. එවං පුනබ්බෝ හෝති. එවං ලෝකෝ පවත්තති. ඒ කියන්නේ කම්මා විපාකා ජායන්ති විපාකෝ කම්ම සම්භවෝ එවං පුනබ්බවෝ හෝති එවං ලෝකෝ පවත්තති මේ పూర్ව භවයේ කර්ම හේතු කොටන වර්තමාන භවයේ විපාක පහළ වෙන කම්මා කර්මයෙන් විපාකා සම්භවಂತಿ විපාක හට ගන්න විපාකා කම්ම සම්භවෝ විපාක නිසා අලුත් කර්ම රැස් වෙනවා අලුත් කර්ම රැස් වෙනවා ඒවම් පුනර්භවෝ හෝති මෙහෙමයි පුනර්භවය පහළවන්නේ පුනර්භවය කියන්නේ ස්කන්ධ පරම්පරාවට අනුරූපවම අලුත් භවයක් නැවත පටන් ගන්නවා එදා පටන් ගන්න අලුත් කර්මයක විපාක වශයෙන් උත්පත්තියයි කලින් කර්මයක විපාකයකට සම්බන්ධ නැහැ අලුත් කර්මයක විපාකයක් තමයි ප්‍රතිසන්දි වශයෙන් පහළ වුනේ අලුත් කියන්නේ ඒ පූර්ව භවයේ සිදු කරගත්තු කර්මයක අදිනෝ විපාකය. එදා පස්සේ දිගටම ඒ ජනක සීවේ උත්පත්ති දුන්න කර්ම ශක්තිය. ඒ ශක්තිය අනුව මේ චිත්ත ඡායතික රූප පරම්පරා දිගට ඉතින් ඒ ජීවිතයට අවශ්‍ය ප්‍රමාණ කාලයක් උපදිනින් බිදිනින් උපදිනින් බිදිනින් පවතිනවා. එතකොට දැන් මෙන්න මේ දෙආකාර තේරුම් ගත්තොත් ඒ කියන්නේ සම්මුතියයි පරමාර්ථයයි. යම් කිසි දෙයකට නම සබා ගන්නක සම්මුතියයි ඒකේ අභ්‍යන්තරයේ තියෙන විද්‍යමාන කර්තේද කියනවා පරමාර්ථය. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ සත්‍යයේ මුල හොයන්න බැරි බව. මොකද සත්‍ය කියන වචනේ සම්මුතියක් මේ අපි භාවිතා කරන ආත්මභාවයේ ස්කන්ධ පරම්පරාවක්. ඒකේ මුල පෙන්වන්න බැරි හේතුඵල චක්‍රයක්. අවිද්‍යාව ඉඳලා අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ ඊළඟට පටන් ගන්නවා ආශ්‍රව අයමත් අවිද්‍යා සංනාප අවිද්‍යා සංඛාර ওই විදිහට දිගනවමට යන අවිද්‍යාවටත් පස්සේ තියෙනවා මොනවාද ජරා මරණ මුත්‍රාය තීලිතානම බින්නසෝ ආසවානං සමුප්පාද අවිද්‍යාවච පවත්‍යති ජරා මරණයන්ගෙන් දෙලෙනකොට ආශ්‍රව හට ගන්නවා ආශ්‍රව නිසාම අවිද්‍යාව ආශ්‍රව කියන්නේ අවිද්‍යාවත් එක්කම හටගන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඛාශ්‍රව, විද්‍යාශ්‍රව කියලා තුනක් තියෙනවා. හතරක් තියෙනවානේ. එතකොට ඒක නිසා මේක ලොකු රහුමක් හේතුඵල චක්‍රයක්. ඒ නිසා මුලක් පෙන්වන්න බෑ. ඒකයි රෝධක අහවල් කරන මුල කියන්න බෑනේ. ඒ වගේ මේක භව චක්‍රයක්, භව පරම්පරාවේ චක්‍රයක්. නිසා පුබ්බාකෝටි නපඤ්ඤාති මුල් කෙලවර කියලා පෙන්වන්න බෑ. අර හේතුඵල සම්බන්ධතාවයේ ප්‍රධාන හේතුව නිසා අවිද්‍යාව මුලට පෙන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙනවා අවිද්‍යාය ධික්කවේ කුබ්බා කෝටින සංඥායති ඒකෝ කුබ්බේ අවිද්‍යා නාහෝ තේ සතෝ පච්චා සම්භව්‍යති මහණෙනි මේ අවිද්‍යාවේ මුල් කෙලවර හොයන්න බෑ අහවල් තැනින් තමයි අවිද්‍යාව පටන් ගත්තේ ඊට පස්සේ තමයි එතකන් ඊට කලින් තිබුණේ නැහැ ඊට පස්සේ හටගත්තේ කියන අවිද්‍යාවේ මුල පෙන්වන්න බෑ මේක හේතුඵල පරම්පරාවක් නිසා එනිසා මෙන්න මේ සත්‍යය සියල්ලම ස්වයං බුද්ධාණයෙන් අවබෝධ කරගන්න. කරුවක්යන් මහන්සේ විසින් සොයා ලොවට පහදා දුන්නා විලා කිසිම සාස්ත්‍රු කෙනෙකුට සොයාගන්න බැරි තැනක් මේක. ඒ මොකද? සත්‍යං සත්තෝ පටිසන්ධි පච්චයාකාරමේවච බුද්ධසා චතුරෝ ධම්මා දේසේතුං චිතු දුක්කරා සත්‍යං ආදි සත්‍යයි සත්තෝ සත්‍ය කෙන සම්මුතියයි පටිසන්ධි උත්පත්තියයි පත්‍යාකාර ප්‍රතිසංකාරයයි දුද්දසා චතුරෝ ධම්ම මේක බොහෝම දකින්න අමාරු දෙයක්. දේශයෙන් සුදු කර මේ දේශනා කරන ඊට වඩා අමාරු. මොනවාද කරුණා කර චතුරාර්ය සත්‍ය සත්‍ය සම්මුතිය ප්‍රතිසන්ධිය ප්‍රතිසංකාරය. මේ අතර තේරුම් ගන්න අමාරුයි. දේශනා කරන්න අමාරුයි. ඒ නිසා තමයි බොහෝ ශාස්ත්‍රූර එක එක විදිහට ලෝකයේ පිළිබඳ කියලා එක එක ආගම් ඇතිලා තියෙනවා. ඒ අතර තමයි සරුවඥන් වහන්සේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ බුදු වෙන දවසේදී පාත්‍රී පෙරයම් කාලයේ කුබ්බේ නිවාස ඥානෙ විහිදෙව්වා. පෙර විශ්වාස පරම් ආභා පරම්පරා ඔක්කොම එකින් එකට එකින් එකට බැලුවා. අනාදිමත් සතර පටන් උන්වහන්සේ ගාත්භා පරම්පරා බලන්න පුළුවන් වුණ අහවල් කාලේ අහවල් තැන ඉපදී සිටියා. නම මෙහෙමයි, ගම මෙහෙමයි, ගෝත්‍රය මෙහෙමයි, කුසමිති මෙහෙමයි, කෑම බීම ආහාර පාන මෙහෙමයි, ජීවනෝපාය මෙහෙමයි, සැප දුක් මෙහෙමයි. එයින් සුතේ ලහවල් තැන උපන්නා. එතනත් මෙහෙමයි කොහොම උන්වහන්සේ දසන කොට උන්වහන්සේට පැහැදිලිව පෙනුණා කෙනෙක් විසින් නැලීමක් ඇති තිබුණේ නැහැ. ඒ ඒ සත්ව සංකාල තුල රැස්වෙන කර්මාරෝපව මේ ස්කන්ධ පරම්පරාව දිගට ආපු හැටි තේනේ කියලා. ඊළඟ තුන්වන්සේ රාත්‍රියේ නැදීම මේ දිබ්බ චක්කු ඥානය විහිදෙව්වා. අතීතයේ 7 දවසක් අනාගතයේ 7 දවසක් අදත් එක දින 15ක් තිස්සේ මැරෙන උපදින සත්‍යයන් සුභති දුගති යන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් තම තමා කරගන්න කර්මාරූපව ඒ ඒ තැන පහළන සත්‍යයන් සහ අචේතනික වස්තු කොහොම දිරස්නුලින් දැක්කා. ඒ දකින්කොට උන්වහන්සේ ආරත වඩා පැහැදිලි වුණා හේතුඵල පරම්පරාව අනුව මේ ලෝකයේ සත්‍යයන්ගේ සම්මුති වශයෙන් කියන සත්‍යයන්ගේ ඇතිවීම නැතිවීම දැක්කා. ඊට පස්සේ තමයි පටිච්චසමුප්පාදයේ වශයෙන් විපස්සනාවට හැරුණේ. ඒ නිසාම උන්වහන්සේ සීලම සත්‍ය ධර්මයන් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගය සර්වාකාරයෙන් සියල්ලෙන් සියල්ලංග සම්පූර්ණ වූ සම්බුද්ධාණයෙන් අවබෝධ කරගෙන ලෝතර බුදු වුණේ. ඉතින් මේ සරුවක්යන් වහන්සේ දෙසූ ආකාරයෙන් අපි මේක තේරුම් ගන්නවා මිස අපට නම් සිතාමතා විනිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. අපේ සරුවක්යන් වහන්සේ කාන්තෙන් සියල්ල දන්නවා. උන්වහන්සේගේ දැනීම ඇතුළට අපි දින්ගක් පින්කල නැත්නම් ඇතුල් වෙලා ඒ අනුව තේරුම් කර ගැනීමෙන් තමයි මේක වටහා ගන්න පුළුවන්. ඒ වටහා ගැනීමද කියන අනුබෝධ කියලා. අනුබෝධ බුද්ධ වචනයට අනුව වටහා ගැනීම. අපි යන්දාසක සමත භාවනා වඩලා කසින ආලෝකයක් උපදවාගෙන අපේ මේ පංචස්කන්ධයට ආලෝකයේ විහිදුවල පංචස්කන්ධය ඇතුළේ අපි සම්මුතියේ නොදැක්ක පරමාර්ථ ධර්ම ටික දැක ගන්න සමත් වෙනවා. රූප ගොඩ, වේදනා සංඥා සංකාර ගොඩවල් ඔක්කොම අපි දැක ගන්නවා අර ආලෝකයේ විහිදු වෙලා නාම රූප පරිච්ඡේද ඥානය. ඊට පස්සේ ඒක හේතුඵල දැකලා ඒවා ඇති නැති හැටි දැකලා ත්‍රිලක්ෂණයට හරවලා ඉදිරියට ඥාන දිනු කරනකොට අපට පුළුවන්කම තියෙනවා සරුවඥන් වහන්සේ කාන්තේ සම්මා සම්බුද්ධයි මේ සියල්ල මෙසේම සිදු වුණා නේද කියලා සිය ඇසීම සිය නුවණින්ම දැකගෙන නිෂ්ඨාවට නිමාවටපත් වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාන්තේ සම්මා සම්බුද්ධයි සද්ධර්මේ කාන්තේම ස්වාක්ඛාතයි සංඝ රත්නේ කාන්තේ සුපටිපන්නයි කියලා නිස්සාරපත් වෙනවා ඔය සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ නිසා අපි හැකිතාක් මේ ධර්මයට ඇතුල් වෙමින් කියවන්නට ඕන, සාකච්ඡා කරන්නට ඕන, සමත වශයෙන් හිත දියුණු කරන්න ඕන, විපස්සනා වශයෙන් දියුණු කරන්නට ඕන, එසේ දිනු කර ගැනීමෙන් යම් දවසක අපට ඒ සියල්ල දන්න සරුවක් යන් වහන්සේ දෙසූ සවිසුද්ධ වූ නිර්මල වූ ධර්ම ස්වභාවයෙන් ආબોධ කරගෙන ස්වාඛාත සම්දිස්තික අකාලික ඒහිපස්තික ඕපනයික පශ්චාත් වේදිකම්බ විඤ්ඤුහි කියන ගුණ සමන්නාග ධර්මයෙන් සම්සීමට පුළුවන් වෙනවා ඒ මේ යම් දවසක ලැබේවා කියලා සී ප්‍රාර්ථනා කරනවා Thank you. ධර්මානුශාසනා පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ